ඒ පොත්පත්වල දැක්වෙන සත්‍යවත් ප්‍රායෝගික ගැටීම් බලන විට ඒවායේ නම් යම් වැරදි වෙනවා නම් ඒ වැරදි වෙනවාදී ඒ සම්ප්‍රදායික අදහස් වල ඉන්නේ ගැන සිට ප්‍රායෝගික වශයෙන් ධර්මයේ දේශනා කරන්නේ පෙන්වන කරන පොත්පත් වලින් කියන්නේ ඒ වුණාට මේකේ ප්‍රායෝගික වශයෙන් පරිච්ඡේ ඉලක්කය අදාළයි කියලා. ඒ සම්ප්‍රදායික කරනක අනුගමනය කරන්නේ ඒ අලුතින් කරන සඳහා අපේ ධර්ම දේශනා විලාසෝ පිළිබඳව වචනයක් ඉදපොයි ඒක බලපෑයි. අපට අද උදේ මේ දෙයක් අපිට හිතා සිටියා මේ භාවනා සංකේත සුරාදා වෙනවල පවත්වනවා නම් මේක හොඳයි කියලා. ඒක සුරාදා නොහිතා වෙනවලදී ධම්ම පාදයෙන් සම්පූර්ණ යන නිසා ධම්ම පාදවලද ඉගෙනීම සඳහා අන්නාය නිසා දැන් සුරාදා වෙනවල පාන්නේ පවත්වන එක සුදුසේ කියලා අපේ හඳුන්වන්න අපට කළා. අපත් කල්පනා කළා. පෙරසාදා දේවල මන්දිර තියෙන සුදුසේ කියලා. සත්‍යපත් වෙන ඉස්සරහට මේකා අපේ සත්‍යපත්තේ මලෙක් තමයි පෙරසාදා දෙවිතා ඒ සම්මානකවා ඊගාදිනයි පවත්වන්නේ. අද මේ මාසයේ අන්තිම දවසේ එතකොට තවත් දෙකකට පසුව ඉඳලා සෙනසුරාදා දිනවල මේ අටහමාරයේ සිට සවස් හතර පහ වෙනකම් පන්ති පැවැත්වීමට අදහස් කරනවා. දානනාගේ සම්පූර්ණ පිළිබඳව කටයුතු සම්පාදනය කරන්නට ඒ වන විට අපට හැකියාව ලැබේ. ඒ පළමුවෙන්ම මේ වචනය දෙකක් අපි ප්‍රකාශ කළේ. හොඳයි දැන් අපි ධර්මයේ අකුසල ධර්මයක් දේශනා කරන්න අද මේ භාවනා පන්තියේ පැමිණිය අය අතුරින් සමහර අය සමහර විට කුසල් භාවනා අධ්‍යක්ෂකෙන් ලැබපු අය වෙන්නට පුළුවන්. සමහර අය විශේෂ ධර්ම දේශනා මහලා ධර්ම කල්පන මහා අවබෝධයක් ඇති අය වන්නට පුළුවන්. තවත් සමහර අය විවිධ භාවනා ක්‍රම අනුගමනය කරපු අය වන්නට පුළුවන්. එසේ වෙතත් අප මේ භාවනා පන්තියේ මුලින්ම ආරම්භ කරන නිසා මූලික දේශනා කීපයක්ම අපිට කරන්නට සිදු වෙනවා මූලික කරුණු අරලා ගන්න ලබන සරල ධර්ම දේශනා. එම සරල ධර්ම දේශනා බොහෝ දෙනෙකුට සමහර විට ඒ තරම් කුටි නොවන්නට පුළුවන් බලමු දෙවනි තුන්වෙනි ධර්ම දේශනා. එම නිසා අද අප කල්පනා කරන්නේ භාවනාව පිළිබඳ මූලිකම වශයෙන්ම දතියුතු කරුණු කීපයක් පරිණාම ප්‍රකාශ කිරීමට භාවනාව කියන්නේ කුමක්ද කියලා කෙනෙක් ඇතුළත් මේ ඇයට දෙන්නට පුළුවන් පිළිතුරු කුමක්ද? කියන්නේ බලන්න භාවනාව කියන්නේ සම්මත කියලා ඇතුළත් මේ ඇයට දෙන පිළිතුරු කුමක්ද? මේ සහභාගී වෙන්න ඕන මේ දේශනාවලට නැත්නම් මෙයාට කියන්නේ පිට පිට වැඩි තව තව දිනකට පිළිතුරු නැයි භාවනාව පිළිබඳව ඒක නිර්වචනය කරනවා නම් ඒ ප්‍රයත්න නිරූපණය දක්වනවා නම් විවිධාකාරයෙන් ඒක අපිට විස්තර කරන්නත් පුළුවන් වෙනවා. කෙසේ වෙතත් භාවනාව කියන එක කෙටියෙන් හඳුන්වා දෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික ජීවනක් ඇතිවන ආකාරයෙන් පිට දියුණු කර ගැනීම භාවනාවයි කියලා. හිත දියුණු කර ගැනීම ප්‍රමාණවත් වන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇතිවන්නටත් ඕනේ භවනාතලෙන්. හිත දියුණු කරපු අනන්තවත්ය සිදෙනවා. ඔය විද්‍යාඥයන්ගෙන් හිත දියුණු කරලා තියෙන නමුත් ආධ්‍යාත්මික දියුණුවක් නැති නිසා ඒ හිත දියුණු කිරීම භවනාවක් වශයෙන් ගන්නන්නේ. ඒතකොට නිසා කිසිම අපිට තේරුම් ගන්නට පුළුවන් භවනාව කියන්නේ අපගේ සංස්කාරය තුළ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන ආකාරයෙන් අපේ සිත දියුණු කිරීම භාවනාවේ කියලා. භාවනා කළ යුත්තේ කුමක් නිසාද? මේ කියන බලන්තියක් බුදුජානක මහන්සේ දේශනා කළ සූත්‍රය තියෙන අනන්ත පොතේ කියලා අංගුත්තර නිකායේ ඒ ඒ බුදුජානක මහන්සේ මෙලෙසින් වදාරනවා චතුන්නම් කෝ වික්කවේ ධම්මානං අනුකෝදා අපටි හේතලා ඒවපිටං ඒකමත්තාන සංසාරිකං සංසලතං මම ජීව සුතුම්හා පංච ඒ අසත් මේකයි මේවත්නි චතුන්නම් කෝ වික්කවේ ධම්මාන මේ ධර්ම හතර අනුකෝදා අවබෝධ නොකළ නිසා අපටි හේතලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රතිවේද නොකළ නිසා ඒවනිසං ඒකමත්‍යාන සංදාගිතං සංසාරතාන දේශන මහා සංසාරතා පිළි අපිටතා එනවා මම ජීව මහත් තුම්මා සංකේ ඔබලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා මමත්මානිය ඔබලා මේ ප්‍රවාහක සංසාරතාගේ බොහෝ කාලයක් සමන් කරගෙන මේ දුක අනුභව කරමින් කැමිනේ කුමක් නිසාද චතුර්ණං කෝපිත වේ ධම්මානං අනුභෝධා වේදා මේ ධර්ම හතරක් අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා පතමේ සංජතුනා මොකද ඒ ධර්මතර දුක්ඛත් දුක්ඛ සංදයත් දුක්ඛ නිරෝධත් දුක්ඛ නිරෝධගාමී පටිපදා ආර්ය සත්‍යත් අනුභෝධා අපටිවේතා දුක්ඛ කියන සත්‍ය දුක්ඛ සත්‍ය අවබෝධ නොකළ නිසා දුක්ඛ සමුදය සත්‍ය සත්‍යස්වයෙන් අවබෝධ කොට සමානීන බල නිසා මාර්ගපත්‍ය සුදුසුන්තකින් නොවැඩු නිසා ඒ වගේම නිරෝධ සත්‍ය සමාගයේම සංකාණය තුළින් සත්‍යත් වශයෙන් සාස්ත්‍රාත් නිකලෙනවා. එන්න මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොකළ නිසා මානවී උපලාත්මමත් මේ සංසාරයේ මේ තරම් දීර්ඝ කාලයක් සසර පරිසරණේ මහා දුක් අනුභව කරමින් කැමිනා භාවනා කරන්නේ සංකීර්ණ නිසා නෙවෙයි මෙන්න මේ මේ දක්වා අවබෝධ නොකරනත්තා වූ සාස්ත්‍රා නොකරනත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ගෞරව පළමුවෙන් ඉපත් කර ගන්නට සුදුසේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරන ස්ථාන අප අනන්ත ප්‍රමාණ සංසාරේ අනුසත්ත්ව සංසාරේ බොහෝ දුක් විඳා දෝෂ පිළිඳ ඉදිරියේදී සිදුවෙනා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළොත් බුදු පියාණන් වහන්සේ පෙන්වන කොට වදාරන්නේ අනුමතක්කෝ යම් පිටකේ සංස්කාරෝ කුත්වාකෝටින පඤ්ඤායති මේ සංස්කාරේ මහණෙනි අනුමතක්කයි කියන්නේ නැහැ එළවල මුල කොටෙත් කියලා කුත්වාකෝටින පඤ්ඤායති මුල කොටෙත් කියලා පණවන්නට බැහැ නැහැ බුදුරජාණන් වහන්සේ එක සත්‍යයේ සංස්කාරේ මුල කොටෙත් කියලා සිත ආපත්තට මුළු බුද්ධ ජීවිත කාලය ගත කළා එක් සත්‍යයේ මූලාන්තය දක්වා ඒ පෙරබවයන් දැකීම හිම කරන්නට බුදුරජාණන් වහන්සේ දෙන වෙනවා. ඒකයි උපාකෝෂණ ප්‍රඥාදී. මේ තරම් ජීවිත කාලයක් පුරා කල්ප කල්ප සංකේ ගණන් කළ කෝටි ගණන් සිටේ අප දුක් විඳා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාම එම නිසා මහා බණස්ස සංස්කාරයේදී අපි මානේ මානේට ගමන් කළා සතරෙන් සම්බදලට ගමන් කළා දුකින් දුකටම පත් වුණා ඕනි ජාප ගමන් කරන්න අපිට සිදුවනේ සතර පාකරා සතර පාර ගැටි අනන්ත ප්‍රමාණ දුක් වෙනින්දා මේක ලෝකවල ගැටි අනන්ත ප්‍රමාණ දුක් වෙනින්දට අපිට සිදුණා ඉතින් සං ලෝකවල ගැටි දුක ගැටි ගැටි අපිට පුළුවන්කමක් නැහැ මනස ලෝකවලත් ඒ වගේම චිත්ත ස්ථාන වල අනන්ත ප්‍රමාණ දුක් පිළිමින් දුක් පිළිමින් අපි මේ කරන්නේ. බුදුවරු ලෝකයට අනන්තවත් පහළ වුණා. විද්‍යාත්මකක් නෙවෙයි. ලක්ෂ ගණන් බුදුවරු ලෝකයට පහළ වෙලා තියෙනවා. කෝටි ගණන් බුදුවරු ලෝකයට පහළ වෙලා තියෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කළ සතරාජ සත්‍ය ධර්මයේ මතකර පෙන්නවා. අප මේකෙන් අත්හැර සතර තවමත් ඇලී සිටින්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍යත්වයෙන් අවබෝධ කරගන්නට අපොහොත්පත් වන නිසා එමෙසා භවනාවේ ඉපන් මාත්‍යයේ වශයෙන් මේ හලපන්න ඕනන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තමයි අප මේ භවනා කරන්නේ කියලා. මේ කල්පනා කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ගැන අපි දන්නවා. උත්තර දුක්ඛ සත්‍ය විස්තර කරන දුක්ඛ සමුදය සත්‍යත් විස්තර කොට වත්පත් වෙනවා. දුක්ඛ නිරෝධය මේකේ දුක්ඛ නිරෝධ ගාමී පස්පදාරි සත්‍ය මේකේ කියලා වෙනුම් කරලා ඉස්තර කරලා දක්වාද වෙනවා. මේ සියවල පිටනවා. මේ මේ පිළිබඳ ධර්ම දේශනා අහලා තියෙනවා. මේ එක්ක එකතුල සංඥා මාත්‍රයක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඇති කරගත් පණිනි. නැත්නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරන සම්ම කරුණු සමාජ අවබෝධ වූ පණිනි. හිතන්නට එපා මේකවත් දැයිද නම් ගන්නට පුළුවන් කියලා ඒ සංඥා මාත්‍රයෙන් තුළින් ඒ දැනීම මාත්‍රයෙන් තුළින් පමණක්. එහෙම එකකමත් තිබුණා නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පොත් ටිකක් කියලා මැනේ කියලා ප්‍රකාශයට පත් කරන මේ ආයතනය වන්නට දෙන්නාට පසු බොහෝ දෙනෙකුට ගමන් යන්නට හැකියාව ලැබෙයි. ඒකේ කරන්නට බෑ මේ සංඥාව අපි පොත්පත් වලින් මෙතනින් ඇති කරගත්තේ ඒ සංඥාවෙන් අපට අවශ්‍ය වන්නේ සත්‍ය ප්‍රවෘත්තියෙන් ඇති කරගන්න ලබන අවබෝධය ඒක ත්‍වාස්ත්‍ය ධර්මයන් පිළිබඳව සත්‍ය වශයෙන් අවබෝධ නොකළ ඉතින් අපිට සතරේ සතරේ මේ ආත්මේ ගමන් කරගෙන මහා දුක අත්දැකීමට සිදුවන බව මේ කල්පනා කරන්න ඕන. පොඩු කියනවා දෙකෙන් ඔබට වදාරනවා මම නෙමෙයි. ඔබලාගේ සංස්කාර සාගරයේ විදින ලද දුක් ප්‍රමාණය මෙතකේ කියා ඔබලට අවබෝධයක් තිබෙනවා නම් සමාගයේ දුක කිනුගෙන දැනුණා. ඒ කිනුගෙන දැවෙන කිස නිමකට උත්සාහයක් ඔබට අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා ඔබලා උත්සුක වෙනායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට වදාළා. කියන්නේ අප විඳින ලද සංස්කාර දුක අපිට මතක නැහැ අපිට ඒක ගැන සිතන්නට බෑ ඒ නිසාම මේ දුක අපිට අවබෝධ කරගන්නට බෑ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නට බෑ මේ දුක්ඛ සත්‍යයේ මෙතෙක් සංස්කාරයේ වෙන දුක අපි දන්නවා ඒ දුක ගැන හැඟෙන සම්මතනයේ කියනවා ඒ කියන්නේ දුක ගැන දැනීමක් කරන්න හැකියාවක් ලැබෙනවා නම් ඇත්තෙන්ම හිත කිසිම දැවුනක් කියලා කරගෙන හිත වීමට උත්සාහ කොට මේ මනෝකවතෝ අපතිමේ දෝරේ යන්තාස්ථාපන කර ප්‍රත්‍යක්ෂ නොකල සතරාදි සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා උත්සාහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාලා එතකොට කල්පනා කරන්න අපි මේ භාවනා කරන්නේ සංකීර්ණ වෙනවා නෙවෙයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍යත් වශයෙන් මේ ජීවිතයේදීම මේ භූමි පහක ඉඳලා තියෙන සමාන්ගේ පදතුලින් භාවනාව තුළින්ම අවබෝධ කරගෙන සත්‍යත්වකවා ජීවනයේ දැනසීමේදී කියලා. මේ භාවනාවේ මූලික පරමාර්ථය මුඛ්‍ය පරමාර්ථය භාවනාවේ ලැබෙන අතුරුඵල විපාක තව තියෙනවා. ඒවා අපි බලාපොරොත්තු විය යුතු ඒවා නෙවෙයි. බොහෝ විට අපගේ ජීවිතය තුළදී රාග දේශ ඊර්ෂ්‍යා පාරමිත විචාරා අකුසල ධර්මයන් අපේ ප්‍රතික්ෂේපවත් ඇදෙන විට අපට පුළුවන් වෙනවා මේ භවනා ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ සිිතේ දැනෙන කැටි දෛනික ආදී විශ්ව මුදවාගෙන සිත සංසම්ම තබා ගැනීමට ඒකත් භවනාවේදී ඒ ජීවිතයේම අත්දකින්නට ඇති අතුරු බලයක් ඒ ජීවිතයේ අනිත් ලෝකයේ ලාභලාභ ආදී මස්තලෝක ධර්මයන් අපට මූලික පාඩම් දෙනවා. බොහෝ විට අපට අනාත්ම දැනෙනවා. අපසංස ආහන්නට සිදුවෙනවා, නිදාහන්නට සිදුවෙනවා, දුක් විඳින්නට සිදුවෙනවා. මෙවැනි අන්ත ලෝක ධර්මයේ අනිත් විපාක පැත්ත කරගෙන අවස්ථාවලදී අපට ඒකට කම්පා කරේ ඒ සත්‍ය ලෝක ධර්මයේ මොහොන පාඩු සිට සම්බරව පවත්වා ගැනීමේ ශක්තියොත් මේ භාවනාවලින් අතුපලයක් වශයෙන් අත්දකින්නට කෙනෙකුට පුළුවන්. ඒ ධර්මතරව මේ භාවනාව ඉස්සන් සමාධිමත් කරගන්න ඉස්සන් බොහෝ විට ඉගෙන ගන්න ලබන කරන්නේ සමාධිය ඉගෙන ගැනීමේ කටයුතු වාදී මුලින් කරගෙන යන්නට පුළුවන් වෙනවා. ඒ සුන්දර පැක්ෂියා පැකීකතා කරන අය වෙන්නේ නැත්නම් වෙනස් වැඩ කරන අය දුන්නත් ඒ සංස්කෘතිය මැනවින් කනිෂ්ඨවදා මතින් කිරීමේ ශක්තියක් ලැබෙනවා භාවනාව තුළින් සිත දියුණු කරගත්තොත් ඒකට හේතුවන්නේ සිතේ සමාධිමත් ස්වરૂපයේ ඒ වැඩවලට බොහෝ දුරට මහෝපකාරී වෙන නිසා සමත් සමහර විට මේ භාවනාව තුළින් ඔය ලක්ෂිත අනුපතිල පීඩනයේ වැනි සෝත පීඩාවන් පවා සමනය කරගන්නට නිවාරණය කරගන්නට හැකියකම බුද්ධ වෙනවා. මේ ආදී වශයෙන් විවිධ අතුරු ඵල මේ භවනා තුළින් ලැබෙනවා ලබා ගන්නට පුළුවන්. ඒ වාලකා ගැනීම නෙවෙයි අප කියන්නේ මෙතේසත් මේ දක්වා අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිවනින් දැනීමේදී කියලා සම්පන්න ඵල වෙනවා. ඊළඟට මේ භාවනාව පිළිබඳව අප මේ දක්වා ප්‍රකාශ කරේ භාවනාව කියන්නේ කුමක්ද? භාවනාව කරගත්තේ ඇයි කියන එක පිළිතුරක්. භාවනා ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙන බව මේ අහලා තියෙනවා කියලා තියෙනවා ඒක මනස හැම කෙනෙක්ම දන්නා කරන සම්මත භාවනාවක් සාපේක්ෂ භාවනාවක් කියන්නේ පිළිගන්නවා. සම්මත ජීවිතයෙන් අදහස් කරන්නේ සමාධිමත් ස්වરૂපයක් ඇති කර ගැනීම. ඒ කියන්නේ භවනා ආරම්භණයෙන් තමයි සිත නැවත නැවත පිළිතුරුමින් සිට සිතේ ඉතිරියම් නතර කොට සිත එකඟ භාවයට පත් කරගෙන සිත සමාධිමත් ස්වરૂපයකට පත් කර ගැනීමයි සමත භවනාවක් වශයෙන් සිදුවන භාවය. ඒ ප්‍රධාන වශයෙන් මේක සුවා දිනු වුණාට පස්සේ ධ්‍යාන පත්වන සිත පත් කර ගන්නට පුළුවන්. ඊටත් එහා අභිඥානෙන් සත්‍යයක් කවතරෝ දවසක ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒක සමත භාවනාව අවශ්‍යමයි. මේ අය දන්නවා රහත් වෙනකොට ඉතිසාදමාගේ සහිතව රහත් වූ රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ සෑම කෙනෙක්ම සමත භවනාව ආකාර හතරකින් ඇදෙන සංස්කාරයේ ප්‍රමුණ කරලා තිබුණාය. විශේෂයෙන්ම සමත භවනාව ප්‍රගුණ කරන අය විසින් සංත සමාධියක් ඇති කරගන්න උත්සාහ කරන චිත්ත සමාධියක් විද්‍ය සමාධියක් ප්‍රඥා සමාධියක් කියන ඒ සමාධි කොටස් අතරම සම්ද සමාධි, චිත්ත සමාධි, විද්‍ය සමාධි, ප්‍රේමස්සා සමාධි කියන මේ කොටස් අතරම ප්‍රගුණ කරන්නට පුහුණුවන්නට ඕන. ඒවා තමයි ඉච්ඡේ පාවද වශයෙන් වැඩෙන සමත භාවනාව. ඊට අමතරව විපස්සනා භාවනා ක්‍රමයක් තිබෙනවා. මේ විපස්සනා භාවනා විපස්සනා කියන්නේ අදහස සාමාන්‍ය හැටි දකින්නට වඩා විවිධ දැකීමක් නැත්නම් කුතුහල දෙස දැකීමක් නැත්නම් ගැඹුරින් අවබෝධ කර ගැනීමක් අන්න එවැනි අදහසකුයි ඒ වචනයෙන් දැක්වෙන්නේ. ඒකසා විපස්සනා භාවනාවක් තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නේ. විපස්සනා භාවනාව තුළින් තමයි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඒ විපස්සනා භාවනාව තුළින් තමයි අපේ මේ නාම රූප සංඛ්‍යාත මේ ඇඟ සාසිතේ පවත්නා වූ යථා සත්‍ය යථා පරිජාවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේ විපස්සනා භාවනා ගැනීම සඳහා නාම රූප ගැන අවබෝධයක් තියෙන්න ඕන. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධය ගැන අවබෝධයක් තිබීමත් ප්‍රයෝජනවත් වෙනවා. සාධු මාර්ගයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතු විඥාන ධාතු කියන ඉතින් ධාතු දෙකක් ආපුවම ධාතු හයක් ඒ මූල ධාතු හය ගැන අවබෝධයක් තිබුණත් විදර්ශනා භාවනා කිරීමේ ඉතාමත් උපකාර වෙන ධර්මයක්. ඒ ධාමතරව මේ ආයතන හයක් අපේ නාම රූප දෙක තුළ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා. මේ මාසේ පොත්පත්වල දැක්වෙන්නේ මේ හැම දෙයක් ආයතනයේ කනද සෝතායතනයේ නාසයට ගාන ආයතනෙ, දිවට ජීව ආයතනෙ, කයට කාය ආයතනෙ, මනසට මන ආයතනෙ, කන කන නාසය දිව ශරීරය මනස. මේ පිළිබඳව අවබෝධය කුච්චදී වෙන්න ඕන. මේ අමතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් දක්නා භවනා තුළින් ඇතිකර ගත යුතු වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වන ආකාරයේ සායනික වශයෙන් සමාගයේ අසතුලින් අවබෝධ කිරීමත් විදක්නා භවනා තුළින් සිදු කළ යුතුයි. ඊළඟ අතර වේ විදර්ශනා භාවනාව දෙලෙන් උද්‍යප්පේනාන පඤ්ඤාන ආදී විදර්ශනා ඥාන ඇති කරගන්න ඕන. මේ විදර්ශනා භාවනාව තුළින් තමයි සෝවාන් සකදාගාමී අනාගාමී ආදී අරහත් යන මාර්ගඵල සාස්ත්‍රය ලැබෙන්නේ. එමෙන්සා මේ මාත අදාළ ධර්මකාරණා ඒ කියන්නේ උදස්නා භවනාවට අදාළ ධර්මකාරණා පිළිබඳ දේශනා ඉදිරියේ ඉදිරියෙන් අපි මේ හැට ඇදීමට සලස්නවා වෙන පන්තිවල නොගියත් වෙන පොත්පත් නොකියවත් ඒ දේශනා ඇදීම පමණක්වත් ප්‍රමාණවත් වෙනවා ඒ විදර්ශනා සඳහා ලබාගත යුතු දැන් සංස්කාරය සමාගයේ සංස්කාරය තුළ අභිවර්ධනය කර ගැනීමට එතකොට දැන් අපි කියන්නේ සමත භාවනාව සාධිපස්සනා භාවනාව ගැන කිසිම නීමක් කොහොමද මේ සමත භාවනා විපස්සනා භාවනා කියන මේවා වැඩි යුතු ආකාර මොනවාද සමථ භාවනාවක් පමණක්ම ලැබිය හැකි ක්‍රමයක් තියෙනවා පළවෙනි භාවනා ක්‍රමය. ඒ කියන්නේ සමථ භාවනාව පමණක් ගන්න එකම අරමුණට සිට පිටවගෙන සිත සමාධිමත් කරන භාවනා ක්‍රමයක් සමථ භාවනා ක්‍රමයක්. උත්තරපෙත් පිට වූ අන්‍යාගම් වල මේ භාවනා ක්‍රමය විද්‍යමාන වෙනවා. දැන් දෙනවා. ඒ සමථ භාවනාව ඔබට හේලින්ම මුල ඉඳලම විදර්ශනා භාවනාවක් කරන්න පුළුවන් දුක්ඛ විදර්ශනා භාවනාවක් කරන්න පුළුවන්. සමථ භාවනාවක් කරන්නේ මුලින්දම විදර්ශනා භාවනාවක් කරන එක දෙවෙනි ක්‍රමය නැත්තම් දෙවෙනි ක්‍රමය කියන්නේ ඕසාන්තිවල කියන්නේ මේක දෙක සමථ භාවනාවක් කරන්නේ තියෙනවා සමථ භාවනාවක් කරන විදර්ශනා භාවනාවෙන් කියලා ඔය අනුත්තර කායේ අරහත්පත් දෝෂයේ වෙනුම් පරිදි සමතේ කර්මස්වලට ප්‍රමුණ කරලා ඊට පස්සේ විදර්ශනා භාවනාව කළ හැකි ආකාරයක් තිබෙනවා සමථ සුද්ධාපන විදර්ශනම් භාවයේදී සමථ පූර්ණම විදර්ශනාවක් වඩනවා. සමථයේ දියුණු කරනවා. මේ දියුණු කරගත්තකින් විදර්ශනාව දියුණු කරනවා. සමස්ථාන දෙකේ ආකාරයෙන් තියෙන විපස්සනා සුද්ධාපන සමථම් භාවයේදී මේ කථාන් මුත්‍රනිකායේ අරහත් පද සූත්‍රයේ දැක්වෙන්නේ විපස්සනා කුප්පන්තම සංසම්භාවයේදී කයි විපස්සනා භාවනා දිනු කරනවා ඒක පාදක කරගෙන ඊට පස්සේ සමත භාවනාව දිනු කරනවා මේක තමයි තාමත් පහසුම ක්‍රමය පෞද්ගලික විකසන තුළදීම අපි මේ විපස්සනා කුප්පන්තම සමත භාවනා ක්‍රමයේ කුපිටිකුට කියනවා ඒක සියස්මාගේ සාර්ථක ප්‍රතිපලනලාගෙන ධ්‍යාන සම්පන්න කිරීමට ඒ අයට වාසනාවක් ලැබෙනවා විපස්සනා කුප්පන්තම සමත භාවනා කිරීම නිසා ඒක සමතරණයේ භාවනාව කළ හැකි තවත් ආකාරයක් තිබෙනවා. නිබ්බනන්ත සලවනා ක්‍රමයක්. ඒ කියන්නේ සමත භාවනාව ජීවන වෙන ආකාරයට විපස්සනා භාවනාව ජීවන වෙන ආකාරයට කියන ඒ එකම සමතර විපස්සනා භාවනාව කොටස් දෙකම ජීවන වෙන ආකාරයට භාවනා කරන්නට පුළුවන්. එතකොට මේ අය දැන් කල්පනා කරන්න ඕන අපිට මේ භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාර කීපයක් තියෙනවා කියලා. සමතේ වශයෙන් සමත භාවනාව පමණක් දිනු ගන්න පුළුවන්. මොලේ ඉඳලම විදර්ශනා භාවනාව, සෝ විදර්ශනා භාවනාව දිනු ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් සමතේ දිනුකොට ඊට පස්සේ විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒක නැත්නම් විපස්සනාව ප්‍රබල කරලා පස්ව සමත භාවනා දියුණු කරන්න පුළුවන් විපස්සනා පුස්තක සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් සමත විපස්සනා කියන භාවනා එකම එකවර වැඩි ආකාරයෙන් යුගනන්ද භාවනාවක් වශයෙන් මේ භාවනාව ප්‍රබල කරන්න පුළුවන්. එක එක යෝගාවචරයට මේ යෝගාවචරයෙන් භාවනා කරපු පුද්ගලයාට වචනය ඒ යෝගාවචරයට භාවනා කර හැකි ආකාරය එකිනෙකාට වෙනස් කරන්නට පුළුවන්. මොකද නාම සම්පත බලවලා කියන්නේ. හැමදෙනාටම මොලේ දලම කරන සුසු විදර්ශනා භාවනාව හරියන්නේ. හැම කෙනෙකුටම විපස්සනා කුරුලකම සම්පත භාවනාව හරියන්නේ. අපිට පුළුවන් විදර්ශනා කරන්න පුළුවන් හරියන්නේ. තව කෙනෙකුට විපස්සනා භාවනාව හරියන්නේ. එනිසා සමාධිගත කරන භාවනා ක්‍රමය උපදෙස් ලබාගෙන සෝරා වේලාගෙන ඒ අනුව පිළිපදින්නට මේ ධර්මයෙන් සාකච්ඡා කරනවා. මේ භාවනාව කළේතු ආකාර පිළිබඳව එදින වචනයක් එක්ක පොඩි අපේ කතා කරේ දිනක මේවා මූලික දේශනා කරන සමහර විට එතරම් වැදගත් නොවන මේකද මේවා තේරෙන්නට පුළුවන් නමුත් මුලින් ඉඳලා පටන් ගන්න දේශනාවක භාවනා පන්තියක මේවා කියන්නට මෙතන කරුණු එතකොට අප මේ දක්වා ප්‍රකාශ කළේ භවනා කියන්නේ කොහොමද? භවනා කරන්නේ ඇයි? භවනා කරන කියන්නේ කියනවාද භවනා කරන ප්‍රගුණ කළ හැකි ආකාර ප්‍රවණත කියනකට පිළිතුරු දුකයි අපි මේ ප්‍රකාශ කළේ මේ දක්වා. එතකොට අපගේ ඉතිරි දේශනාවලදී අපි බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම මේ සමථ පුස්තංගම විදර්ශනා භාවනාවට යොමු කිරීමට ඒ කියන්නේ සමතේ පූර්ණංගම විදර්ශනා භාවනාව දියුම් කිරීම නැත්නම් සුද්ධෝ විදර්ශනා භාවනාව දියුම් කිරීම. සුද්ධෝය යුගනත් භාවනාවේ කියන ලබන සමත විපස්සනා කියන කොටස් දෙකම වෙන ආකාරයට ඕන කොස් පොත් බොහොම කරගෙන. ඉතින් දේශනාවලදී තව දේශනාවක් දෙකක් අපිට පහනවා කියලා මූලිකාන මූලික කරුණු පිළිබඳ දේශනාවක් දෙකක් ප්‍රකාශ කරන්න සිදු වෙනවා. ඊළඟ දේශනාවේදී භවනාවට පැන භවනාව තුළදී මතුවන ගැටලු ඒ පරිපෝෂක ධර්මයන් ජය ගන්න ආකාරය ඒ වගේම භවනාවට හිත කරුවොත් සප්පාය ධර්ම ඒ සප්පාය ධර්ම නතර කර ගන්න ආකාරය භාවනාව වැඩිමිට ප්‍රතිපදින කලේක පූර්ණ කුට්ටිය ආදී දේවල් පිළිබඳ ඊළඟ දේශනාවේදී අපි ප්‍රකාශ කිරීමට පස්සේ ප්‍රතිපදිනට කල්පනා කරනවා. බොහෝ කටේ ඉතිපත් වන විශේෂයෙන්ම මතක තබා ගැනීමේ දහන සත්‍ය අහරින්ද මනවන්නට පුළුවන් නිසා ඒ දහන සත්‍ය මතකම නිසා ඒ ධර්මයේ අවබෝධ කර සිටිනා දරා ගන්නට මෙතනට පුළුවන්. ඒ නිසා ඉතින් දේශනාවේදී ඒ කම්පකයේ ඉතිපත් වීමට ආපාදම් කළා. ඊට පස්ව අපි කල්පනා කරන්නේ මේ ආනාපාන සති භාවනා බුදුරජාණන් වහන්සේ විස්තර කොට ඇති ආකාරයට 16 ආකාරයෙන් විස්තර කිරීම. මෙතන දැනට මේ 16 ආකාර විදර්ශනා භාවනාව මේ ආනාපාන සති විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන බවක් අපට අසන්නට ලබන්නට ලැබෙන්නේ ලංකාවේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉතාම ප්‍රසන්නීය වශයෙන් වදාළ භවනා ක්‍රමය ආනාපානසති භවනාව 16 ආකාරයකින් වැඩින ආකාරයක ඒකෙන් සතර ප්‍රතිපස්තනාඥයන් වැඩින ආකාරයක සත්‍ය පොච්චංග ධර්මයන් වැඩින ආකාරයක ආනාපානසති භවනාව වැඩිවෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නට ඕන සත්පොච්චංග ධර්මයන් වැඩෙන්නට ඕන ඒ වැඩෙන ආකාරයට ආනාපාන සති භාවනා ප්‍රගුණ කරන්නට ඕන එතකොට ඒක සමතේ සහ විදර්ශනාව කියන භාවනා කොටස් දෙකම එකසේ වැඩි යන ආකාරයේ භාවනාවක් වෙනවා මේ සතරපට්ඨාන ධර්මයන් කඩදරයක් එතකොට මොනා කරන්නේ අපේ ජීවිතයේ නැතහත් සම්බන්ධ පුරුදු පුරුවන් කරන බවනාපරිය භාවනා අපට අපියව අනන්තතර අයිතතර රූපාදී ඇතුළේ දක්වනවා ඒ වගේම අපේ පුරෝ සාධාම්පිකව ආසනයේවත් මේ අසකරණාන්තයේ දිව ශරීරයේ නිවස අපි කැමති නැති අපි අප්‍රිය දේවල් අප්‍රිය ලැබෙනවා ඒ ලැබෙන විට හිත කලබලයට පත් කරගන්නේ නැතුව හිතට සංහතිත ඇති ප්‍රශ්නෙට නොදී පුළුවන් තරම් නැසත් සිටින්නට කටයුතු කිරීමට සම්මානන්ත යෝගාවචන පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒකේ පුරුදු පුහුණු කරගත්තාට පසුව ඒ කේතිකලා ජීවිතයේ දෙකට කරගත්ත සම්පූර්ණ ජීවිතයේ අවස්ථාව පවත්වාගෙන යෑමට ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත්. සයිමේදක් පාපේ ප්‍රකාශකලේ භාවනාව පිළිබඳ සරල අරුණෝපය භාවනාව කියන්නේ කුමක්ද ඒක ප්‍රගුණ කළ යුත්තේ කෙසේද ඒ භාවනා ප්‍රතිපලයේ ඇයි ඒ භාවනා කරන මොනවද මේ ආයතන පිළිබඳ සරල කර්ම කීපේ කොයි අපේ ප්‍රකාශ කලේ ආයතන ලබන දැනදලා ගන්නකොට විස්තරයවත් මේ පස්සේ තියෙන්නේ එතකොට මේ චතුස්පටි වර්ණයදා එතකොට දැන් කල්පනා කරන ලබතදී හෝ අවුරුද්දට පසුව පළවෙනි දිනසලා දාකට මේ ස්ථානයේ දිනසලා දාකට වල භාවනා පන්පාතන ඒ දැන් යාට පසුව ආනාපාන සති භාවනාව පිළිබඳව ධාත්‍යාකාර ආනාපාන සති භාවනාව පිළිබඳව අප ඒත් මාලාවක් පැවැත්වීමට අදහස් කරන සමාජයට මාස 10ක් 12ක් ඒ සඳහා ගත කරන්නට පුළුවන්. සතර සතිපට්ඨාන ධර්මයන් බැඳෙන ආකාරය සහ සත්පුජ්ජන ධර්මයන් බැඳෙන ආකාරයට සම්ප්‍රේපඥා කියන කොටස් දෙකම එක ආකාරයෙන් බැඳෙන ආකාරයට ඒ ආනාපාන සති භාවනාව පිළිබඳව කරවනවා. ඊට පස්ව සමතසදී සමතසදී සම්මස්ථාන අතුරින් මේ අයට වැඩිවීමට ඇති මහත් භාවනා කරන සියල්ලම ඊට පස්සේ උගන්වනවා. නමුත් මේ ආනාපානසති භාවනාව පිළිබඳ දේශනාව කළාට මේ අය ආනාපානසති භාවනාව කළ යුතුමයි කියලා අප කියන්නේ මේ අයගේ චරිතයට අනුකූල වන ආකාරයෙන් සුදුසුසුසු වෙන්වෙන් කර්මස්ථාන අපේ පවත්වන වශයෙන් ලබා දෙන උපදෙස් දෙන අවස්ථාවලදී එතකොට අද මේ දැන් කාල වේලා කෝ කියා ගමනාගමන කාර්යය ඇති නිසා සිටියේ ඉතාමත් සිටින් භාවනා පටන් ගන්නා එකේ උපකාරය සඳහා ආනාපාන සති භාවනාව පිළිබඳ වචන සුවල්පයකොත් ඒ වගේම සුත්ත විදර්ශනා භාවනාවක් වශයෙන් අර මහාචිත්‍යයන්ෝනා ප්‍රවේශින් විස්තර කළ පුණ්‍යයෙන් ගැටීම් භාවනා කිරීම පිළිබඳව ඉතාමත් සල්පකාරී දේපොලිසියා ඊට පස්ව මේ පූර්ව පුත්‍රයේ පෙරදීනේ යොදවල කරනාවේ නිරත කරමින් ලැබෙන අදහස් කරන්නේ භාවනාවේ පූර්ව පුත්‍ර කරන විට ඉලෙක්ට්‍රිකී හෝ වෙනත් ස්ථානයකදී භවනා පටන් ගන්නවා. ඉපැනීමට ප්‍රථමයෙන් අදුමත්යෙන් වාසිලා සමාදන් වෙලා දිරුවන් බැඳලා දිරුවන් සමාදන් කර ගැනීම බලපෑම් කටයුතු දක්වනවා. ඊට අමතර ආර්ය පුත්‍රයන්ට සහ ඒ වගේම ධ්‍යාන ලැබූ සියලුම උතුමන්ට අපගේ කයික වචනයන් තුන්දරින් යම් වරදක් සිදුවනා නම් ඒක සමාගම් හිතේ කියලා සමාගම් ගැනීමක් කළ යුතුයි. ඊට පස්ව චතුරාර්යක භාවනාවේ ඉගෙන ලබන ආරක්ෂක භාවනා හතරක් අපේ ප්‍රශ්න ගන්නවනේ අදවත් විනාඩි 5 10ක කාලයක් තුළ දීවල්. ඒ කියන්නේ බුද්ධානුස්සතිය ධර්මන්තයට වඩන්න ඕන. මෛත්‍රිය ධර්මන්තයට ප්‍රගුණ කරන්න ඕන. අසුභ භාවනාව ටිකක් හෝ ප්‍රගුණ කියන සුදුසේ ඊට පස්ව වර්ණානුස්සති භාවනාව කරන්න ඕනේ. මේවා චතුරාර්ය භවනාන තුළින් ආරක්ෂාවන් ලැබෙන්නේ ඒකේ දවසේ පිළිබඳ අනාගතයේදී දේශනාවලදී මෙහෙමද ප්‍රතිපත් කරනවා. මේ භවනා ක්‍රම හතරේ බුද්ධාන්තිය මෛත්‍රිය අසුමේ මරණය කියන පරිමතාන් හතර අතරින් සමාගයේ සිට ඉතාම ප්‍රිය සමාගයේ සිට බොහෝ විට එකතු භාවයෙන් පස්සට පහසන භවනා ක්‍රමයක් මෙහෙමද වැටහින්නට පුළුවන්. මේ වැටේ කියන පසු මේ භවනා ක්‍රමයම කියන දාන්න පිළිතුරු මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම පහතරම් හිත එකතු වෙනවා නම් ඒ භාවනාව වැඩි වේලාවක් කියන සුදුසු ඒ නිසා සුදුසු සමාධිතා ප්‍රිය සමාධියට දෙක භාවයට පස්සන ඒ කර්මස්ථාන හතර අතරින් කවරක් හෝ ප්‍රගුණ කිරීම කරන්නට පුළුවන් ඊට පස්සේ මූලික කර්මස්ථානයේ හෝ ආනාපාන සති භාවනාව හෝ පෙන්තින භාවනාව හෝ දාස්මන සිතාත් භාවනාව හෝ කවර භාවනාව හෝ ඊට පස්සේ නිස්සරණීය හැකියාව ලැබෙනවා එමෙන්නා කල්පනා කරන පූර්ණ කුසිකලාට පසුව මේ අය ඒ කියපු චතුරාර්ය භාවනාවෙන් කවරක් හෝ වැඩිමිට එහෙම නැත්නම් ආනාපාන භාවනාව පිළිබඳ ඉතාමත්ම ආදිත්‍යයන් කියන කන්තියක් අද මේ ප්‍රකාශ කරන්නේ ඒ කන්තියේ නම් පොළොව කටයුතු කරන්නේ. ඒ කියන්නේ ආනාපාන භාවනාවෙන් ආස්වාද ප්‍රසආරම්භ කරමින් කරන භාවනාවේ බුදුරජාණන් වහන්සේ දෙනුම් කරලා තියෙන්නේ භවනා කරන සෝචුම් කාණ පන්සාය පරිණාමයෙන් පච්චපෙත්තවත් සතුරවත් සතෝ පස්සතිවා විවත්තේ මම එක්කස පාගෙන බලන්න ඉඳගෙන ඉන්නේ ඒ වෙනම දිනාගම වාඩි වෙන්නට බැරි නිසා විශේෂයෙන් අපහසු නිසා පහසෙන් වාඩි වෙන වාඩි භවනා කරලා තමයි බලයෙන් පොඩි සිදු කරලා ඊට පස්සේ අර පිටේ ඉස්සියක් බලපා ගැනීම සඳහා බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුන නැවත නැවත නැවත නැවත බොහෝ වාරයක් සිහිපත් කරලා මේක තමයි ලක්ෂණාසන බෝසතාත්ම ප්‍රතිපද කියලා නැත්නම් අදලාකාරී තියෙනවා මේ හැටත් ඒකෙන් ප්‍රතිඵල දෙපළ ලබා ගන්න පුළුවන් ඉතින් පොරොපට සිදු කරන ඒකපද බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ කියලා නැවත නැවත නැවත නැවත ඒ වචන තුනම ඉස්පස් කරනවා විනාඩි 10ක් 15ක් පමණ කාලයක් තුළ. ඒ කාලය තුළදී තමන්ගේ සිත වෙනස් කරන තරම් පිට යන්නේ නැහැ. මොකද පිටට පිට යන්න අවස්ථාවක් ලැබෙන නිසා. ඊට පස්සේ අර ධම්මෝ සංඝෝ කියන වචන දෙක තීපත් කරන්නේ නැතුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා ඒ වචනේ පමණ බොහෝ විලාවක් තීපත් කරන ඥාන පහතරක් වන කාලයක්වත්. එන්නේ සමාගයේ සිට බාහිර අරමුණු කරා දුවන එක බොහෝ දුරට අඩු වෙනවා. ඒ අඩු කර ගැනීම සඳහා ප්‍රතිපත්තියක් වශයෙන් මේක කරන්නේ භවනාව පටන් ගැනීමට ප්‍රථමයෙන්. මෙන්න මේක පස්සේ අර බුද්ධෝ කියන වචනේ සම්බන්ධ කරගන්නා ආස්වාද සාස්වාද වලට බුද්ධෝ කියන වචනේ ශබ්ද දෙකක් තියෙනවා ගෝයන්නේ කල්දාන බුද්ධ සත්‍යයයි දෝ කියලා සද්දේකයි ආස්වාදකෙත් සිටින් බලාගෙන ආස්වාදයෙන් නිමෙන දෙක්ම බුද්ධ කියලා කියනවා ආස්වාදයෙන් නිමෙන දෙක්ම ඊට පස්සේ ප්‍රාස්වාදයේ දෙත බලාගෙන ප්‍රාස්වාදයෙන් නිමෙන දෙක්ම දෝ කියලා නිකුත්පත් කරනවා නැවතත් ආස්වාදයේ දෙත බලාගෙන බුද්ධ කියලා දීපත් කරන ආස්වාදයේ නිවනතෙක් ආස්වාදයේ දෘෂ්ටියෙන් බලන ආස්වාදයේ නිවනතෙක් දෝ කියලා පිටකපත් සිදෙනවා. මෙසේ බුද්ධෝ කියන වචන දෙක ආස්වාද ආස්වාදයට සම්බන්ධ කරගෙන භාවනා කරනකොට සමාධියේ සිට බොහෝ දුරට එකතු කරගන්නට ඒ උපකාර වෙනවා. සමාන්තර තේරෙනවා විනාඩි 15ක් 20ක් නැත්නම් පැය භාගයක් පමණ කාලයක්වත් වෙනස් කරනු කලා සිදුවන්නේ නැතුව මේ ආස්වාද ප්‍රාස්වාද අරමුණේම බුද්ධෝ කියන වචනේ සම්බන්ධ කරගෙන කටයුතු කරන විට පවත්තන්නට පුළුවන් ශක්තිය තමයි ලැබී ඇති ආකාරය තමයි තේරුම් යනවා. මෙන්න මේ අවස්ථාවේදී බුද්ධෝ කියන වචනය ඉතින් අයින් කරනවා. ඒකත් අවශ්‍ය නැහැ. ඒ අමත් ඒ අයින් කිරීම දක්වා සිත එකඟ කර ගැනීමයි මේ වචනේ අපි උපයෝගී කරගත්තේ. එතකොට ඊට පස්සේ ආස්වාද දෙස බලන්න ආස්වාද වෙන දෙයක් නම් ආස්වාදයේ කියලා දීපත් කරනවා. සාස්වාදයේ බලන් සාස්වාදයේ නිවන දෙක්ම සාස්වාදයේ කියලා දීපත් කරනවා. මේ ආකාරයෙන් නැවත නැවත ආස්වාදයේ සහ සාස්වාදයේ සමාගයේ අනිකාර පවත්වන පවත්වන භාවනාවේ නිරත විදිහේ. මෙසේ භාවනා කරන්නේ වෙනත් කරුණු කරා සිට දුවන්නේ නැත්නම් සමාජ ඒක හොඳට අවබෝධ වෙනා නම් ආස්වාද ප්‍රාස්වාද කියන වචන දෙක පිළිපැති යමක් නැත කරනවා. ආස්වාද දෙක බලන්න විස්තරන ආස්වාද ඇතුළෙන් දෙකකින් බලන්න ඉතිනවා. ප්‍රාස්වාද දෙක සාස්වාද ආභාය පිට වෙන ආකාරයේ දෙකකින් බලන්න ඉතිනවා. මෙන්න මේකේ ආස්වාද ප්‍රාස්වාද වදින තැනක් සමාජ තේරෙනවා. එක්කෝ තුලාක නැත්නම් ආදීයක නැත්නම් ආදී නැදෝ කවර ස්ථානයක වූ ආස්වාස් සංස්කාරක වදින තැනක් තියෙනායි වදින තැන තේරෙනවා. මෙන්න මේ වදින තැන තේරෙන දක්ෂ තේරෙන ගැනීම දක්වා භවනා කළ යුතු ආකාරය අපි මේ ප්‍රකාශ කළේ ඒ විනාශ ඊට පසු කරුණු කියන්න. පෞද්ගලික වශයෙන් උපදෙස් දෙන්නා. දෙන්නේ නැතිව භාවනා යම් කෙනෙක් සුත්ත විදර්ශනා භාවනාවක් වශයෙන් කරනවා නම් අර පූර්ව කුසින් පෙරලා ඊට පස්සේ ඒ සතර සම්පතන් අතරේ සුදුසු සමාජ ප්‍රිය සම්පත්තානයකට පිටවල ඒකෙන් සිත ධර්මද්වයට එකමුද වෙන සමා වාදී සිටින ශරීරයේ පුරා සිටින් බලනවා සිත යොම් සිත දෝන ශරීරයේ මත පිටින් ඒ කියන්නේ සිත පාදයේ දක්වා තමා සිටින ආකාරය සිටින් මෙනෙහි කරනවා සිටින් බලනවා ඊට පස්සේ ශරීරයේ උදර කොටස දෙපැත්තට දෙපැත්තට යනවා කියලා සිතනවා ඇකිලෙනවා කියලා සිතනවා නැවතත් සිම්මේකට සිම්මෙනවා කියලා හිතනවා, හැකිලෙන්නේද හැකිලෙනවා කියලා හිතනවා. මේ ආනාපානයේ සිද්ධියෙන් ඇතිවෙන දෙකම එකම භාවනා ක්‍රමයක්. කොටස් දෙකක් පමණ මේ එකම එකවර ප්‍රගුණ කරන්න යන්න පාස් එකක් පමණ එක යෝගාවචරයේ පිළිපදවන පරිදි. මේක භාවනා කරන විට සත්‍යයක් ඇතිවෙනවා, සත්‍යයක් සත්‍යයක් කියලා එක මෙනෙහි කරන නැවත මෙන්න හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන දුක් වේදනාව දැනෙන සංවේද කොටස් බලලා දුක දුක වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරන හැට දෙන්නා කරනවා කියලා මෙනෙහි කරනවා ශරීරේ නැත්තම් එදිමත කතියක් දෙනවා එදිමත කන්නක් කියලා මෙනෙහි කරනවා මේ ආදී වශයෙන් ශරීරයේ කොමක් දැනවත් ඒකක් මෙනෙහි කරනවා සිතට මන අරමුණක් ආවත් ඒකක් මෙනෙහි කරනවා රාග සිතක් සිතක් ආදී වශයෙන් මේ මෙනෙහි කරමින් භාවනා කරනකොට සතසක් පටහන් ගන්නෑම වැඩෙනවා මේ විදිහට වාඩි වෙලා පැතිකලන් වේලා පහතෙන් වාඩි වෙලා භාවනා කරන පුළුවන් තරම් වේලාවක් භාවනා කරනවා. සමහර භාවනාවක් කරත් දැන් කෙනෙක් නම් සක්මන් භාවනා කරන්න තමන්නට පුළුවන්. සක්මන් භාවනාව කළ හැකි ආකාර රාශියක් තිබෙනවා. අපි මේ සතර සතිපට්ඨාන ධර්මය ගැටන ආකාරය සක්මන් භාවනාවයි දැන් අද කියන්නේ ආනාපාන භාවනාව ගැටන ආකාරය සක්මන් භාවනාව ඒ දවස්වලදී ප්‍රකාශ කිරීමටයි අපදාස් කරන්නේ. බලයෙන් සම්මන්ත්‍රණය ස්ථානයේ ගොස් ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිටින් බලලා සිටිනා සිටිනා සිටිනා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ වම් කකුල උඩට වම් කියලා දීපත් කරනවා දකුණු කකුල උඩනකොට තියෙනකොට දකුණ කියලා දීපත් කරනවා. මේ විදිහට වම් දකුණ වම් දකුණ වම් දකුණ කියලා දීපත් කරමින් වෙන අරමුණු කරා සිටින්නේ වන්න ඉඳදී සක්මනේ කෙලවර දක්වා කරනවා. ඊට පස්සේ හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා හැරෙනවා. නැවතත් වර්ණ දක්වන වර්ණ දක්වන වර්ණ දක්වන කියලා භාවනා කරනවා. මෙන්න මේ ආකාරයෙන් සක්මන් භාවනාව හොඳට කරන්න පුළුවන් වුණාට පසුව වර්ණ දක්වන වෙනුවට සම්පල උදාහරණකට උදාහරණා කියලා දීපත් කරනවා. සම්පලකට සම්පලනවා කියලා දීපත් කරනවා. නැවතත් උත්සවනකට උත්සවනවා කියලා දීපත් කොට ලබනකොට ලබනවා කියලා දීපත් කියන්නේ සක්මණේ කෙලවර දක්වා උත්සවනවා ලබනවා උත්සවනවා ලබනවා කියලා සක්මන් කොට හැරෙනවා හැරෙනවා කියන හරි නැවතත් උත්සවනවා ලබනවා උත්සවනවා ලබනවා කියන්නේ සිතකින් භාවනාවේ සිටදී ඊට පසු වාදී භාවනා කරන ස්ථානයේ කරන නැවතත් අර මූලික කර්මස්ථානයේ භාවනාවේ යෙදෙනවා මේ ආකාරයෙන් පින්වත් අය අද ධනවත් වන මහා විද්‍රයන් කතා පැහැදිලි බෙදේ කාලයක් තිබෙනවා. ඒ කාලය තුළ භවනා විදර්ශවන්න. ඒ නිරතන කාලය තුළදී යම් මේකින් මේ හැට ගැටලුවක් හෝ දැනගත යුතු කාරණාවක් නැත්නම් අපි බෞද්ධයෙක් වහන්සේ ඒකට අපි උපදෙස් දෙන්න. දැන් අපේ පූර්ව කොට ඉතිබරමු ඊට පස්සේ මේ හැට සුදුසු ආකාරයේ කාරණාවක් මේ හැට ඉස්තවන්නට පුළුවන්කම ලැබෙනවා. කවුරුත් භවනා කියන සුදුසු ආකාරයෙන් පහතින් වාචා දැන් කල්පනා කරන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මේ මහා කරුණාවෙන් මේ වැඩ සිටිනවා. මහා කරුණා සමාපත්තිය නැගී සිටියාමේ නිරෝධ සමාපත්තිය නැගී සිටියාමේ නරහත් ඵල සමාපත්තිය නැගී සිටියාමේ අපගේ කරුණා ඇතින්ම අපගේ කරුණාවෙන් යුතුවම මේ අපදෙස බලා සිටින ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයට අප නමස්කාර කරන ආගේ නමස්කාරයේ සම්මා සම්බුද්ධ රත්නයට වේවා කියලා බුදුරජාණන් වහන්සේට නමස්කාරය කොට නමස්කාර කරනවා. ආස්‍යවත්තු වස්සන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමස්කාර කරතිමාගේ නමස්කාරේ වේවා දැන් ආවරණදී බුදුබණ අපි කියන්නේ කියන්නේ මම කියන විදිහම සිහිපත් කරන්න වචන පිට කරන්න දෙපා පස්ව බුදුබණ භාවනාව විස්තර වශයෙන් කියලා දෙනවා. සෝපදවායි සීහරණං කාමෝ

ශරීරයේ තියෙන එකේ කාර්යම කොටස් ගැන කියන විට ඒක පිටින්ම නිගමනය ශරීරයේ කෙස් ප්‍රතික්‍රියා පිළිබඳ කරන ශරීරයේ කෙස් කෙරෙහි අවධානය යොමු කරන සිතින් බලන මෙන්න අපේ කොටස් ශරීරයේ තිබෙන එකේ මේ ආකාරයෙන් අපි කොටස් කියන විට මේ පරිකාන වනිසා මොන සමාජ සිතකින් අත්මේ මනසේ කායේ මනසේ

නම් ඕපන කර කොට සම්යත අත්තේ කුණසං කායේ දන්තා මුලතරි දේවි සම්නම් ඕපන කර කොට සම්යත අත්තේ කුණසං කායේ සචෝ මුලතරි

සඳහා පවිත්‍ර නොකළන සත්‍ය ගැන සිහිපත් කරන්න. අතෝචිත්තා කෙලෙසොත් අප කඳුළු දහාදිය ආ විස්සයක් පිළිකුල් දෙයක් බව සුපන්වන්නේය. මෙන්න ශරීරය කල්පනා කරන තමාගේ මරණය තමයි තියෙන්නේ මේක තබා පුදු පුරවත් තබා ඉගෙන ගන්නවා. තමාගේ මරණය තමයි ඉදිරියේම දැන් ඉස්සරහ. ඒකත් ඒක තියෙන ආකාරය. අනිත්‍යවත සංකාරා උපජ්ජතා නිරොච්ඡන්ති දේතං උපසන්නස්සෝ නිහිතය සංයතයි මරණය නියතයි නිහිතය සංයතයි මරණය නියතයි නිහිතය සංයතයි මරණය සතත ඉදුන් කිසියක් දින පතිත වන්නාසේ පන්නා භූමි ජීවිතය මරණින් පතිත වන්නා

සරණ අත්සේ සරහා ජනනීය නිත්‍යයි මරණය නියතයි නිත්‍යයි අනිත්‍යයි මරණ කරගන්නේ ඇති කරගන්නේ ඇති කරගන්නේ කියලා පරිවර්තන කරනවා. අපේ භවනාවට පරිපෝෂ කරගන්න අනන්තවත් දැක්වන්නට පුළුවන් සත්‍යපත් දැනෙන්නට පුළුවන් අනිත්‍ය පරිපෝෂ කරන ආකාරයෙන් හැසිරෙන්නට පුළුවන්. ඒ කිසිවකට අපි තරහ ගන්නෑ තරහ ගන්නෑ තරහ ගන්නෑ තරහ දෙන්නේ අද මේ කාලේ ඉඳී කියලා මේ භවනා කරන කාලේ ඉඳී මොන හේතුවකට කිසිම කරුණකට තරහක් ඇති කරගන්නේ තරහක් ඇති කරගන්නේ තරහක් ඇති කරගන්නේ කියලා පරිවර්තන කරනවා. එසේ තරහට ඇති වූ සමානාකන බාලකයේදී මහා ධර්මත දත්තනාති දත්තනාති කියන මෙහි කරන්න මෙහි කරන්නට බලනාවේ නිර්දවන්න. දැන් මම කියනකොට ඒ ආකාරයෙන් තමයි විචිත තුළින්ම අලුත් පදයකට දීපත් කිරීමක් කරන්නේ. මනතරහා නිවේදී සුවපත්නෙදී මනතරහා නිවේදී සුවපත්නෙදී මනතරහා එකවත් පස්සෙන් පස්සේ මෛත්‍රී පතරවල මහසේන කාමී එකවත් සියලු සත්වයෝද සදාකාත්ම විසවාසල පතරවෙන්නා සදාකාත්ම විසවාසල පතරවෙන්නා සදාකාත්ම විසවාසල සමාධිය නැදහත් සත්‍යයන් මාතේන මාතේ නැදවත් සියලු සත්ත්වයෝද සදාහත් විස්වාසු පත්නිස්නා සදාහත් විස්වාසු පත් තමයි වෛරය සත්‍යයට. නාදේන නාදේ වෛරේ සත්‍යයෝද අරහං විස්වා පන්දෙත්වා සරහං විස්වා පන්දෙත්වා සරහං විස්වා පන්දෙත්වා කියන සත්‍යය.